ඒ ප්‍රමාණවත් අපේ පින්නතුන්ට නිතර බණ අහන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දේශනා හොඳින් ශ්‍රවණය කරන ධර්ම පිපාශයක් එහෙම නැත්නම් ධර්ම සංවේගයකින් ධම් මඟට පිවිස සිටින ශ්‍රාවක පින්නතුන් අපේ දේශනා ශ්‍රවණය කරනවා ඇති. පින්නතුනි මා අපි මාත්‍රිකා වශයෙන් තබාගත්තු මේ ಉದ್ದೇಶය සත්‍ය විභංග සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේ මේක දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ಉದ್ದೇಶයේ පනවලා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට අනුගැන වදාරනවා දේශනාව විදිහට කරන්න. ඒ දේශනාවේ සාරිපුත්‍ර තෙරවාණන් වහන්සේ මහා ප්‍රඥීන් වහන්සේ මේ දේශනාව කරනු ලබන්නේ. මේ කොටසේ තේරුම කතමා චාඋසෝ සම්මා කම්මන්තෝ පාණාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමීසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චතාවසු සම්මා කම්මන්තෝ පද පෙළවේ කියවෙන හැටියෙම අර්ථ විවරණය වෙනවා. හොඳට අහලා හොඳට පුරු පුරුදු වචන මාලාව. එවත්නි සම්‍යක් කර්මාන්තේ කවරේද? පණිවායෙන් වැළකීම, අයිනාදින් වැළකීම, කාමයේ විචාසනින් ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, දුදුන් දේ සොරසිතින් ගැනීමෙන් වැළකීම, කියන සොරකමින් වැළකීම, කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම ඇවැත්දී මේ සම්්‍යක් කර්මාන්තය කියනු ලැබී තියෙනවා. එතකොට මේ ආර්ය ශ්‍රාර්ග මාර්ගය තුළ සම්මා කම්මන්තය නම් පෙළ වශයෙන් අටවැදෑරුම් විදිහට දැක්වෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මුලින්ම. අද දේශනයේට නියම නියම ඇත්තේ උඩ සම්මා කම්මන්ත කියනද අටවැදෑරුම් වූ ආර්ය ශ්‍රාංග මාර්ගයේ හතරවෙනි ශීර්ෂය සම්මා කම්මන්තය. එතන ආර්ය අෂ්ටාංග මාර්ගයේ නතුරු උපදින්නේ පහළ වෙන්නේ ලෝක ප්‍රකට වෙන්නේ සම්මා සම්බුද්ධ සර්වඥතා ඥාන මහිමේ ප්‍රතිඵලයක් හැටියටයි. එතකොට චතුස්සත්‍ය පටිච්චසමුප්පාද ධර්ම ත්‍රිලක්ෂණය ත්‍රිශික්ෂාව පංචස්කන්ධ විභාග සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයේ විදර්ශනා ඥාන මාර්ග ඥාන ඵල ඥාන මෙන්න මේ බුද්ධ ශාසනයකමයි සද්ධාවන්ත පින්නතුනි අපට මුණ ගැහෙන්නේ පහළ වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ නුවණකටමයි වැටෙන්නේ ඒ නිසා මේක දේශනා ප්‍රාතිහාරයෙන් අපිට ලැබිච්ච මහත්ම වාසනාවක් තමයි මේ ධර්මස්කන්ධය. ඒතර මධ්‍යම ප්‍රතිපදාව වචනයක් කියනවා හොඳට කුරුකුරු තැනක්. මධ්‍යම ප්‍රතිපදාව. ඒතර මධ්‍යම ප්‍රතිපදාව වෙනකොට තවත් දෙතනක් තියෙනවා දෙපොළක්. ඒ දෙපළ තමයි කාමසුකල්ලිකාණු යෝගයක පැත්තක් අනිත් පැත්ත අත්කිලමතාන යෝගය. මේ කාමසුකල්ලිකාණුක යෝගය අධික කම්සපේලි කියන වචන තේරුම් කරන අතර මෙන්න මේ ප්‍රකාශයක් අවශ්‍යයි. මෙලෝ පරලොව සැපය. පරම සැපය දක්වා යන මාර්ගයටයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. මෙලොව පරලොව සැප පිණිස වූ පරම නිෂ්ඨා වූ නිර්වාණ සුවේ දක්වා යන මාවත තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට ඒකේ අන්ත දෙක කාමසුකල් යෝගී කියලා කියන්නේ මෙලොව සැප පමණක් අරමුණු කරගත්. පරලොව ප්‍රතික්ෂේප කරන අන්තයක් තියෙනවා. ඒ අන්තය තමයි කාමසුකල්ලි කාම යෝගී කියලා කියන්නේ. අනිත් අන්තය අත්තකිරමතාන යෝගයේ මෙලොව දුක හා පරලොව සැප පතාගෙන යම් ප්‍රතිපදාවක් අනුගමනය කරනවා නම් ශරීරයට දැඩි දුක් දෙන ඒ දුක්ඛාන්තය කියලා කොට කරගෙන යන මෙලොව දුක. පරලොව සැපක් පතාගෙන ලැබෙනු ලැබෙන එකක් නෙවෙයි ඒක පැතුමක් පමණයි. මෙන්න මේක තමයි ඒ මැදුම් පිළිවෙතට මැදුම් පිළිවෙත එතකොට තවත් අන්තයක් නෙමෙයි. ඒක ප්‍රතිපදාවක් පමණයි. ඒතර ආර්ය මාර්ගය කියනවා ආර්ය ප්‍රතිපදාව කියනවා හරි අටමඟ කියනවා ත්‍රිශික්ෂා මාර්ගය කියනවා බෞද්ධ මාර්ගය කියනවා ශිරු දුක් දුරු කරන මාර්ගය කියන්න පුළුවන් උපේක්ෂා මාර්ගය චතුස් සත්‍යය තුළ නිවනට පමුණු වන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා මේ පින්නතුන් මේ වනකොටත් සෑහෙන තොරතුරක් ධර්ම කරුණු ටිකක් ගන්නවා. එතකොට අපි ඉදිරියට බලන්න ඕන. දැන් ඊළඟට චුල්ල වේදල්ල සූත්‍රයේ මේ ආර්යශ්‍රාන්ත මාර්ගය පෙන්නනවා. ඒ එතනදී තව ටිකක් ඉදිරියට ඇවිල්ලා ප්‍රඥා ස්කන්ධයට, සීල ස්කන්ධයට, සමාධි ස්කන්ධයට වර්ග කරනවා මේ අටවැදෑරුම් මාර්ගාංග සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ ප්‍රඥා ස්කන්ධයටත් සම්මා වාචා සම්මා කම්මන්තේ සම්මා ආජීවයේ සීලස්කන්ධයටත් සම්මා සතිය සම්මා සමාධිය සමාධි ස්කන්ධයටත් එක්ක සංග්‍රහ වෙනවා. එතකොට අපිට අද මේ සම්මා කම්මන්තේ ඉදිරියට අරගන්නකොට අපිට තව දුරටත් විභාග කරන්න වෙනවා. මේ සීලස්කන්ධයටයි එතකොට මේ මේ විග්‍රහය අනුව සම්මා කම්මන්තේ අයිති වෙන්නේ. ඒතර සීලස්කන්ධයට අයිති වෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම වැළකීම, කාමමිත්‍යාචාරයෙන් වැළකීම කියන තෙකරුණයි අපි මුලින් ප්‍රකාශ කළා සම්මා කම්මන්තය නිර්වචනය කරනකොට සත්‍ය විභංග සූත්‍රයට අදාළව අපි හෙළි කරනු ලැබුවේ. ඉතින් තව ඉදිරියට සූත්‍රගත කරුණු ටිකක් බලුවොත් මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයටත් එමු. සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද කියලා විමසන තැන එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පින්නතුනේ සම්මාදිට්ඨිය පෙරට කොටයි. නිසා මේ සූත්‍රයෙන් සම්මාදිට්ඨි සූත්‍රයේ සම්මා කම්මන්තේ කියන එක මෙන්න මේමයි කුමක්ද සම්මා කම්මන්තය. සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද? සුද්ධලයාගේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ කුමක්ද? මෙන්න මේ අටවදෑරුම් කරුණ ප්‍රඥාව මුල් කොට නිවැරදිව තේරුම් ගැනීම. ඒතර සම්මා කම්මන්තේට පෙන්වන තැන මිච්ඡා කම්මන්තයත් අපි ටිකක් තෝරන්න ඕනේ කතා කරන්න ඕනේ. ඒක මුලින්ම පෙන්වන්නේ මේ සූත්‍රයේ මිච්ඡා කම්මන්තය. මිච්ඡා කම්මන්තම් මිච්ඡා කම්මන්තෝති පජානාති සම්මා කම්මන්තම් සම්මා කම්මන්තෝති පජානාති. සාස්සෝති සම්මා දිට්ඨිය. මෙන්න එතකොට සම්මා දිට්ඨියටපත් වූ කෙනා මිච්ඡා කම්මන්තේ මිච්ඡා කම්මන්තේ හැටියටත් සම්මා කම්මන්තේ සම්මා කම්මන්තේ හැටියටත් අවබෝධ කරගන්නවා නිවැරදිව තේරුම් ගන්නවා කියන එකයි. එතකොට එයා එයම ඔහුගේ සම්මාදිට්ඨියට පත්වීම කියලා නම් කරන්න පෙන්වන්න පුළුවන්. එතකොට මේ දේශනාවෙන් ඒ ටික. එතකොට දැන් අපි පෙන්නවා දැන් බලමු මිච්ඡා කම්මන්තේ. දැන් මේ සූත්‍රයට මිච්ඡා කම්මන්තේ. කතමෝච වික්කවේ මිච්ඡා කම්මන්තෝ පාණාතිපාතා අදින්නාදාන කාමේසු මිච්ඡාචාරෝ අයංසත්. වික්කවේ මිච්ඡොන්න මිච්ඡා කම්මන්තේ තමයි සතුන් මැරීම හොරකම කාමයේ මිත්‍යාචාරිතනත් ඒ විදිහෙමයි පෙන්වන්නේ. එතකොට සම්මා කම්මන්තේ මෙන්න ඉදිරියට තව ඉදිරියට පියවරක් එන තැන දැන් අතන ටික අපි බලන්න ඕනේ මිත්‍යා දිට්ඨියෙන් අන්ධ භූත බවටම බර වූ පවට බර වූ පෘතුග්ජනයාගේ தත්ත්වය තමයි එතකොට මිච්ඡා කම්මන්තය දස අකුසලයේ යෙදෙන දැන් පංචශීලයේ මුල් තුන ප්‍රාණඝාතය අදින්නාදානය කාමයේ සුමිච්ඡාචාරය. ඒතර ඒ තුනම තුනෙන්ම යුක්තයි මේ මිච්ඡා කම්මන්තයේ යෙදෙන කෙනා. ඒතර දස දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටිකෙන් යුක්ත කෙනායි මෙලවක් නැහැ, පරලොවක් නැහැ, භව නැහැ, පියව නැහැ, දුන්දානේ විපාක නැහැ, ශ්‍රමණ බ්‍රාහ්මණයෙන් නැහැ, උපාතික ඔය විදිහේ දස දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටිකයෙන් යුක්ත කෙනා මේ වැරදි වල යෙදෙනවා. සතුන් මැරීම, හොරකම, කාමීත්‍යාචාරය කියන එක. එතනින් පෙන්නුවේ. ඊළඟ දැන් සම්මා කම්මන්තේ කොහොමද බලනෝ මේ සම්මා දිට්ඨි සූත්‍රයෙන් පෙන්වන්නේ සම්මා දිට්ඨි සූත්‍රයෙන් තෝරන්නේ මේ විදිහටයි කතමෝච භික්කවේ සම්මා කම්මන්තෝ සම්මා කම්මන්තම් පහම් භික්කවේ දුයන් වදානි මෙන්න අවස්ථාව දෙපරිදි කොට පෙන්වනවා සම්මා කම්මන්තය කොහොමද අත්ති භික්කවේ සම්මා කම්මන්තෝ සාසවා පුඤ්ඤවාගියෝ උපදිවේපක්ඛෝ ඔන්න දෙපරිදි කොට දෙආකාරයකින් පෙන්වනවා සම්මා කම්මන්තය ඒකයි අත්තිවිච්ඡවේ සම්මා කම්මන්තෝ සාසව කුඤ්ඤ භාග්‍යෝ උපදිවේපක්කෝ දෙවෙනි කොටස ඊළඟ පියවර අත්තිවිච්ඡවේ සම්මා කම්මන්තෝ අරියෝ අනාසවෝ ලෝකුත්‍රෝ මග්ගංගෝ ඉතින් කියන්නේ මහණෙනි සම්මා කම්මන්තය කවදද වියත් සම්‍යක් කර්මාන්තේ දෙපරිදි කොට දේශනා කරනවා ශාස්ත්‍රව වූ පුණ්‍යභාවි ශාස්ත්‍රව වූ කියන්නේ ආසව සහිතවම පින්පව් අදහාගෙන පුණ්‍ය භාගයේ ඌ උපදි විපාක දෙන සම්‍යක් කර්මාන්තයක් ඇත. ඒක තමයි පළවෙනි මේ දෙපරිදි කොට පෙන්වන පුතන පළවෙනි අංගය වෙන්නේ ආශ්‍ර කෙලෙස් සහිත සිතින්ම පින්පව් අදහාගෙන අර දස දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටියෙන් බැහැරව පව්පින් ගැන අදහීමක් ඇති ඒත් කෙලෙස් සහිත වූ සිතින් දානාදී පින්කම් කරන ස්වභාවය තමයි පින්වේ පුණ්‍ය භාගී උපදි විපාක දෙන. කියන්නේ කර්මඵල කර්මයේ විශ්වාස කරන. එතන තමයි ඒ ඒ තැන තව ඉඳ ලැබෙන හැටි ඉදිරියට අපි ටිකක් තව තෝරමු තෝරා ගමු. ඊළඟ තැන තමයි ආර්ය වූ අවස්ථාව අනාශ්‍රව ආසතන මුල් පෙළ ආශ්‍රව සහිත වූ තැන ඊළඟ පියවර ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්‍යක් කර්මාන්තයක් ඇත. එතන සම්‍යා සම්මා කම්මන්තයමයි අපි ඉදිරියට අරගෙන මේ මේ දෙපරිදි කොටස් මෙතනත් පෙන්නුනේ. ඊළඟ මහා චත්තාරික සූත්‍රයට එමු. එහි විශේෂණයක් තියෙනවා. මොකද්ද සම්මා කම්මන්තය කියලා තෝරන තැන කතමෝච භික්කවේ සම්මා කම්මන්තෝ සාසවා පුඤ්ඤභාගියෝ උපදි වේපක්කෝ අර විදියමයි පාණාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං වික්කවේ සම්මා කම්මන්තෝ ඒක සාසවා පුඤ්ඤභාග්‍යෝ බුදිවේපක්කෝ කියලා අපිට වෙනසක් නැහැ සම්මා දිට්ඨි සූත්‍රයේ ආකාරය තම තමයි චත්තාරික සූත්‍රය මහා චත්තාරික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ එතකොට අපිට මතුවෙනවා ඉස්සරහට අපි ප්‍රධාන කොට මෙතන පින්නෝතිය ගමු සාසවා පුඤ්ඤභාග්‍ය උපදිවේපක්කෝ කියන අවස්ථාව ඊළඟ ආස්තර සහිත පුණ්‍ය විපාක දෙන එකතර පරපැන නැසීමෙන් අයිනාත්ව කියන සොරසිතින් සොරකමින් කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීමේ తත්වය සම්මා කම්මන්තේ කියලා මෙතනත් පෙන්නන්නේ. එතකොට සම්මා දිට්ඨියටපත් වෙනා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා මේ අකුසල තුනේ වලකිනකොට ඒ වැලකීමම එයාට ඉදිරියට ඉදිරියට එයාගේ කුසල චිත්තේ වඩාගෙන ඉදිරියට යන්න පුළුවන් අර පවින් වැලකීමේ නිසා විරති චෛතසිකයක් බවට පත් වෙනවා සම්මා කම්මන්ත නම් වූ විරති චෛතසිකයයි ඊළඟට තමන්ට කුසල් කරන්ද අර කරපණ නැසීම සොරකම් කිරීම කාම මිත්‍යාචාරයෙන් වැළකීම නම් ඒ දුසිරිත් තුنين වැළකීමෙන් ඇතිවෙන කුසල්සිත ආ කුසල චෛතසිකයක් මෝරවලා පවින් වළක්වලා කුසල් කරන්ද ඉදිරියට ශක්තියක් ඇති කරනවා චිත්ත ශක්තියක් ඒ නිසා විරමණ චෛතසික කියලා මේවා හඳුන්වනවා එතකොට අපිට දැන් මේ අපිට තව මෙතන තෝරා ගන්න වෙනවා අනාර්ය වූ සත්‍යයටපත් අනාර්යම වූ නමුත් ආශ්‍රව සහිත පින්දහම් කරන කුජලයකට මුණ ගැහුණා. ඒ තත්ත්වෙනුත් එහා අන්ධබූත පුරුදුජණයෙකුත් ගැන අපි කෙටියෙන් මතක් කළා. එයා පවට බර වූ පවට බර වූ මෙලොවක් පරලොවක් නැත කියන දෘෂ්ටියකින් ලැබිච්ච ජීවිතේ කොහොමින් කොහොම හරි ගත කරන පුද්ගලයා. එයා අපි කෙටියෙන් හඳුනු හඳුන්වන්න පුළුවන් අන්ධ භූත පුදුජනයා කියලා. කල්යාණ පුදුජන භාවයේ තමයි මේ පින්පව් අදහාගෙන ඒ කෙලෙස් සහිතයි නමුත් පිනට බර වූ අතන පවට බර වූ මෙතන පිනට බර වූ පවෙන් වෙන් වූ ලෞකික වූ මේ මා මතක් කළ නිර්මණ චෛතසිකයෙන් කුසලයට පාදක වූ පාදක කරගත් එතකොට දස අකුසලයේ මිදීලා දස කුසල පුණ්‍යයක් වල යෙදෙන දෙවෙනි පුජ්‍යලයා ඊළඟ කෙනා තමයි නිවනට නැඹුරු ලෝකෝත්තර ප්‍රතිලාභයටපත් වූ නැත්නම්පත් වෙන ඒ ගමන් මකට ප්‍රවිෂ්ඨ වූ කෙනා. එයා තමයි අර දෙවෙනි කොටසින් ආර්ය සිත් ඇති අනාසරව සිත් ඇති ආර්ය මාර්ග සමංගී වූ ආර්ය මාර්ගයේ වඩන්නාගේ වඩන කෙනාගේ මේ තුන් කාය දුස්චරිතයන්ගෙන් දුරු වීමක් වෙන්වීමක් නැවැත්මක් විරමණයක් ඇද්ද මහණෙනි මේ සම්‍යක් කර්මාන්තය ආර්යයි පරාශ්‍රවයි ලෝකෝත්තරයි මාර්ගාංකයි කියලා පෙන්වනවා. එතකොට දැන් අපි පෙන්වන්නේ පුඤ්ඤභාගියෝ උපදිවේපක්කෝ සම්මා කම්මන්ත කියන කොටසක් ඊළඟට පෙන්වන්නේ සම්මා කම්මන්තෝ අරියෝ අනාසවෝ ලෝකෝත්තර මග්ගංගෝ කියන කොටස් දෙක දෙආකාර විශේෂයට. ඊළඟ මේට අපි සම්මා කම්මන්තය කියන එක සරල විදිහට ටිකක් කතා කරමු පෙරොත් පිළිතුරේ මේ ප්‍රධානම දුසිරිත් තුන ප්‍රාණඝාතය නුදුන් නුදේ සොරසිතින් ගැනීම කාම මිත්‍යාචාරය කියලා මේ ත්‍රිවිධ අකුසල් තුන අද සමාජයේ වෙලාගෙන ඉතිරි පැතිරි සමාජ දූෂණයකට සමාජ පරිහානියකට පත් වෙන අවස්ථාවක් අද සමාජය තුළ අපිට විද්‍යාමානයි දකින්න තියෙනවා ඉතින් මේ නිසා යම් සමාජගත කරුණු සමග ගලපමින් අපි අපේ බලාපොරොත්තු වෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෞකික ලෝකෝත්තර උපයෝගීතාවයේ සම්මා කම්මන්තය තුලින් කියත් සාකච්ඡා කරන්නට අවශ්‍යයි කියන කරුණ. එතකොට අපි සරල කරලා බලමු දැන් ඇඟේ මදුරුවෙක් වහනවා. මදුරුවා ලී ටික උරා බනකොට එතන තමන්ට අපහසුතාවක් දැනෙනවා කතනවා නැත්නම් වේදනාවක් දැනෙනවා. දැන් ඒ තමන් අපහසුකටපත් වුණා මధుරවා තමන්ගේ ලේවුවා බීම නිසා. ඒ ඒක තමන් සිත් ගන්නේ නැති එකක් වුණා. අපහසුතාවකට තමන්පත් වුණා. මෙන්න මේ අපහසුතාවය මේක දුක මේ දුක දුකෙන් මිදෙන්න චේතනාවක් ඇති වෙනවා. සැපට කැමති දුකට අකමැති මේ හිත. නමුත් එතන මధుරවා එලවා දැමීම ඔහු මරන්න පුළුවන්, පිහලා දාන්න පුළුවන්, කටින් පිඹල එලවලා දාන්න පුළුවන් කරුණ දෙක තුන කරන්න පුළුවන්. නමුත් මේ චිත්ත ස්වභාවය තමයි අර අපහසුව Tamanට නොසන්සුන් බව ඇති කරනකොටම අපේ හිතට ඇති වෙන ද්වේෂ සහගත සිත. ද්වේෂ සහගත සිතෙන් තමයි අත ඉස්සෙන්නේ මඳුරුවාට පහරක් ගන්න. එතකොට මේ මේ මොහොතටයි මේ විවිධයිතිකේ උපකාරය. ඒතකොට ප්‍රාණඝාත ආදී දස අකුසලයෙන් යෙදෙන කෙනාට මෙන්න මේ විරතිචෛතසිකය ඇති වෙන්නේ නැහැ. පවෙන් වැළකීෙන්න ඕනේ කියන හිත උපදින්නේ නෑ. එයා ඍජුවම අර මඳුරුවාට පහරක් එල්ල කරලා මරා දමන්න පුළුවන්. එහෙම එක සිද්ධ වෙනවා. එතකොට ද්වේෂයක් ආවේ තරහක් ආවේ පටිඝයක් ආවේ තමන්ගේ නින්දට බාධා කළා නැත්නම් තමන්ට අපහසුාවක් කියන කාරණේ. නැත්නම් ඩෙන්ගු වගේ ඌදුරකට තමන් ලක් වෙනව නේද කියන කාරණේ. එතකොට මෙතන මේ මේ චෛතසිකය ප්‍රබල නැත්තම් කුසල් චෛතසිකය පයින් වැලකෙන්න ඕනේ කියන ප්‍රාණඝාතයෙන් වැලකෙන්න ඕනේ කියන එක. කවුරක්වත් මේ ඉඳලා මේ මොහොතට කියන්නේ නැහැ ආමඳුර මරන්න එපා කියලා. මොඳුරට ගහන්න එපා කියලා. Taman තුල වැඩිලා තියෙන්න ඕන මේ චෛතසිකයෙන් සත්තු මැරීම හොඳ නැහැ. ආගමික වශයෙන් උත් තම තමන් අදහන ආගම් අනුවත් විශේෂයෙන් බෞද්ධ තර්කයට අනුව සබ්බපාන භූත ඊතානුකම්පී. හැම දෙනා කෙරෙහිම අනුකම්පාවකින් තමයි මෙත්ත සූත්‍රයේ මේ කරුණ කියවෙනවා. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකුවේ කවුද? තමන් මදුරුවාට පාරක් ගැනීමෙන් වැළකුවේ කවුද? තමන්ගේ හිතම ඒක තමයි කුසල් සිත. අන්න ඒක එතකොට විරිත් චෛත්‍යකය කියලා පෙන්වන්නේ තවදුරටත්. ඊළඟට මේ බොරු කීම අපි නිතර සිදුවෙන දෙයක් නේ. ඒකත් ඒ සම්මා වාචාවත් චෛතසිකයක් වෙන්නේ විරති චෛතසිකය. මම අපිට සම්මා කම්මන්තය අදාළුව ඊට ඉදිරියෙන් තියෙන සම්මා වාචා අවස්ථාව සීපත් කළේ මෙතනට අදාළ නිසා. එතකොට මේ ජීවත් වෙන්න ආහාරයක් ඕනේ සත්වයකට. ඒකට මුඟක් බඩගින්නක් ඇති වෙනවා. එතකොට බඩගින්න නිවා ගන්න හොරකමක් කරලා හරි. එහෙම නැත්නම් මිනිහෙකුගේ දෙයක් අපේ කටේ තියෙන දෙයක් උදුරලා අරගෙන හරි. ඒක කුසගින්න නිවා ගන්න ඕනේ. දැන් සරලම තැනක් ගත්තොත් දැන් හොරකමක් කරනවා ආහාරයක් හොරකම් කරනවා. පාන් රාත්තලක් කෝකේස් එකකින් කඩේකින් හොරකම් කරනවා. සරල දෙයක්. නමුත් ඒ කුසගින්න එක්කම හොරකමක් කරන්න ඕනේ කියන හිතත් එක්කම අර කුසල පක්ෂයට බර පිනට බර වූ කෙනා කියලා මතක් කළේ මම ඒකයි වචනය යෙදුවේ පිනට බර වූ කෙනාට එනවා ආ මේක හොඳ නෑ මේක මම වගේ කෙනෙකුට කරන්න සුදුසු නෑ බඩගින්නේ මැරුණත් මේක මම කරන්නේ නෑ අන්න වැලකීම එතකොට හොරකමෙන් අදින්නාදානයෙන් වැළකීම විත්තිචෛත්‍ය කියලා උපකාර වුණා. එතකොට ජීවිතාසාව අතහැරලා හරි निराහාරව ඉන්නවා. අර කුඩි කතාවක් තියෙන මවගේ අසනීපේට හාමස් ඕනෑ වුණා. උගලෙත් හාවා බැදුනා. නමුත් මල්ලි ගිහින් මේක ලෙහලා ඇරලා මගේ ජීවිතය වෙනුවෙන් වුණත් ප්‍රාණඝාතයක් කළේ නෑ. ඉතින් හාවට ජීවිත දාණය දීලා සබේ දාණය උකට. ආනිශංශ වුණා. ඒකම මුල් වෙලා සත්‍යක්‍රියාවල බව නිරෝධනා කියන පුංචි කතාව මේ ඇත්තෝ දන්නවා. ඊළඟට එන්න මම පුංචි බණ කතාවක් අපේ සීල වස්තු කතාවේ තියෙන එන විනාඩි කීපයක් ගන්නවා එතෙන්ට මේ කාරණේම තවත් ඔබට සිත් දරා ගන්න පුළුවන් වෙන විදිහට මේ සද්ධාතිස්ස රජුගේ කාලයේ ගම්නශී කීටි අපරසීක් මෙයා ඉතින් මේ තරම් දහමට මේ යදිච්ච කෙනෙක් නෙමෙයි එයා නියං කාලයට වැවමුණු හිදෙනකොට එහෙම වැවි සුටේ බහැලා මාළුවෙක් කුරියෙකුත් අල්ලා අල්ලනවා. කැලේ පොලේ ඇවිදලා මීයක් කඩාගෙන මේ විදිහට එනතට මඩේ මුකුත් ඉඳලා හිට කරගන්න. ඒ මට්ටමේ හිටියේ නම්බසියෙක් හිටියා. මෙයා එක දවසක් කැලේ ඇවිදගෙන යද්දී මෙයාට හම්බ වෙනවා ඈතින් දකිනවා ස්වාමීන් වහන්සේ නමක් Taman දෙසට වඩිනවා. මේ තැනත්තා ස්වාමීන් වහන්සේ දෙසට යනවා. මෙයාට හොඳටම බඩගින්න. හොඳ දැන් අර බඩගින්න ගැන මම මතක් කළානේ. කෙනෙක් මරලාව ඝාතනය කරලා හොරකම් කරලානේ මේ කුසගෙන නිවා ගන්න පුළුවන් සොරකමේ යෙදිලා. ඒකින් ඔබයි ඉතින් සොයනෝ මේ පුදුම ආකාරයේ මහා පරිමාණ හොරකම් ගැන මම ඒවා ගැන කියන්න යන්නේ නැහැ. රට රාජ්‍යයන් අතරේ පවා වෙන කෝටි කෝටි ගණනෙන් ඒ වෙන ඒවත් සොරකම. නූල් පුටේ ඉඳලා ඉහළට ඉහළට ඉහළට කෝකත් හොරකම. නුදුන් දෙයක් ගැනීම සොරසිතයි එතන සිතේ ප්‍රමාණය තමයි තමයි විපාකේ ඇති වෙන්නේ. දැන් මේ පුජ්‍යලයා ඉදිරියට යනකොට අහරෙන් වඩිනවා ස්වාමීන් වහන්සේ රම්පිඩක් වාගේ පිම්පිඩක්. මේ පුජ්‍යලයා ස්වාමීන් වහන්සේ දකිනකොට හිතෙනවා මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ කරගෙන තමයි එන්නේ. මටත් මට හුඟක් බඩගිනි. දැන් ඔය පින්ඩපාතේ ආහාරය මට නුදුන්නොත් මෙයාගේ ඉනේ තිබිලා තියෙනවා කිනිස්සක්. ඉතින් එයා හිතලා හිතනවා මට ඔය හාමුදුරුවෝ දානේ කොටසක් නුදුන්නොත් මේ කිරිස්සෙන් මඩට ඇනලා මං ඒ දානේ උදුරා ගන්නවා. ඉතින් මේක ලං වුණා. ස්වාමීන් වහන්සේට ලං වුණා. ලම් වෙනකොට මේ හිත හැබැයි වෙනස් වුණා. ලහු පරිවර්තන චිත්තං සිත වෙනස් වෙනවා වන්දනා කරගත්තා. මේ පින්වත් ස්වාමීන් වහන්සේ මෙයාගේ වත බැලුවා, කුස බැලුවා, කුස කිනි බව දැනගත්තා. දැනගෙන අර දාන පාත්‍රයේ උණුවෙන් ඒ සියල්ල මේ පුජ්‍යලයාගේ අතට දුන්නා. මොහොත් අතට ගත්තාම කල්පනා කළා මේ වන්නේ වනන්තරේ මේ ස්වාමීන් වහන්සේට නැවත පින්ඩ පාතේ කරගන්න වඩින්න වෙලාවකුත් නැහැ ඊළඟට ගිහින් ළඟ ධම්මානයකුත් නැහැ. ඉතින් එහෙම තිබියදී මම මේ ආහාරය ඔක්කොම ගන්න හොඳ නැහැ. ඉතියලා අර ස්වාමීන් වහන්සේලාට කොටසක් පූජා කරගත්තා. එතකොට මෙයා ඒ ආහාරය ගත්තා නේ කෑවා කියමු. අපේ ස්වාමීන් වහන්සේ වැළඳුවා. වළඳ අවසානයේ මේ මේ පුජ්‍යලයා පින් අනුමෝදන් වුණා. ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් කළා. ඔබේ අතින් මට දාණය පිළිගන්නේ මම ඔබට දුන්නු දාණය ඒක ඔබටයි අයිති ඔබ පෙරලා මට දාන පංගුවක් පූජා කළා කියලා මෙන්න පින් අනුමෝදන් මේ තැනත්තා ගෙදර ඇවිදින් තමන්ගේ බිරිඳට කිව්වා සිද්ධිය මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම දෙයක් වුණානේ කියලා ඉතින් බිරිඳත් පින් අනුමෝදන් වුණා මානාසන්න මොහොතට එනු ආවා අපි මේ සිටියේ මේ අර්ථයක් ගන්න පමණයි මම මේ කතා ඉදිරිපත් කරන්නේ මේ වෙලාවේ මරණාසන්න මොහොතේ මේ පුරුෂයා ළඟට මේ හොඳ බිරිලක් ළඟට ඇවිදින් ඇහුවා මොකද මරණ වේදනාව හුඟක් දැනෙනවද මොකද මේ ඇස් දෙකේ කඳුළු කැට දෙකක් කියලා වෙනුනේ කොහොමත් මරණාසන්න ඉලෙන්නේ මේ ඇස් දෙකට එන්නේ නැහැ රන්දිදී මුතුමෙනි කැට කඳුළු කැට කබ කැට තමයි ඇස් දෙකේ තියෙන්නේ එන්නේ ඉතින් මේ පුරුෂයාගෙන් ඇහුවා තමන්ගේ ස්වාමියාගෙන් මේ මොකද මේ ඇස් දෙකේ කඳුළු තියෙන්නේ මරණ වේදනාව බොහොම තදින් ඔබට දැනෙනවද කියලා ඇහුවා. මේ පුජ්‍යලයා කිව්වා මට ඇස්වලට කඳුළු ආවේ. මට හිතට දුක. මරණ වේදනාව දරා ගන්න බැරිකම නෙමෙයි. මට පුළුවන් කාලේ පිනක් දහමක් කරගන්න බැරුණා ඒකයි කිව්වා. අන්න මේ වෙලාවේ අර බිරිඳ හොඳ බිරිඳක් බින්ද සීපත් කළා ඇයි ඔබ මට කලින් මෙහෙම කතාවක් කියලා කියලා නේද කැලේ ඇවිදින්න කියලා ඔක ලැබිච්ච ආහාරයේ පින්ඩපාතයෙන් බුක් පෙරලා ඒ කොටසක් පූජා කරගත්තු කාතාව. හා ඔව් මට ඒක නම් මතකයි කිව්වා. එහෙනම් ඒක මතක් කරගන්න කිව්වා. ඒ මතක් කරගත්තා මිය ගියා දෙව්ලොව උපන්නා කියලා බණ කතාවක්. මේක පැරණි බණ කතා පොත්වල තියෙන කතාවක් මේ. මට මේකෙන් මම මේ ඉදිරිපත් කෙරේ විනාඩි කිහිපයක් කරන මේ කතාව නමුත් පින්නතුනේ මේ පුජ්‍යලයාගේ ජීවිතයේ දැන් අපි අතරත් සමාජයේ මේ වැරදි තුනම එක්කෙනෙක් ළඟ තියෙන්න පුළුවන්. මොන වැරදිද? දස අකුසල් අපි තුනයි අද ගන්න අපේ වෙලාවේ හැටියට කතා කරන්නේ ප්‍රාණඝාතය. කෙනෙක් ප්‍රාණඝාතයේ යෙදෙන්න පුළුවන් එයා පොරතුමින් වැළකෙන්න පුළුවන් කාමීත්‍යාචාරයෙන් වැළකෙන්න පුළුවන්. තව කෙනෙක් ඉන්න පුළුවන් හොරකමක් කරනවා. සත්ත්වාතනිත් කරනවා. කාමීත්‍යාචාරයෙන් වැළකෙන්න පුළුවන්. තව කෙනෙක් බොරු කියනවා හොරකම් කරනවා කාමීත්‍යාචාරයේ වැඩි කාම සේවනයේ යෙදෙනවා දුසිරිතේ යෙදෙනවා සත්තු හරන්නේ නැහැ ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඔය විදිහට මේ එකක් කර එකක් හෝ තුනම හෝ දෙකක් හෝ එකක් වැළකීම හෝ ඔය විදිහට මේ පුජ්‍යලක් සමාජය තුළ සමාජ ස්තරේ ඉන්නවා. එතන මේ අපි මේ වනේ ගැන කතා කරපු මේ පුජ්‍යලයා පින්නතුනි කාමී වරදවා හැසිරීමෙන් මිදුණු කෙනෙක්. එයාගේ දුසිරි දෙක තමයි ප්‍රාණඝාතයේ ඊයා දිදුනාට කැලේ කුලිය විදිනකොට දඩ බණ්ඩේමක් කරන කතාව මතක් වෙලේ. එතකොට ස්වාමීන් වහන්සේගේ පින්ඩපාතේ බව තර්ජනයේ ගර්ජනය කරලා ත්‍රස්තවාදී විදියට ත්‍රස්ත විදියට ලබා ගන්න දෙයා හිතුවා. ඒ සිතිවිල්ලම පාපී චේතනාව. නමුත් ඉෂ්ට උන්නේ විපාක වශයෙන් ඉන්නේ නැහැ. කර්ම විපාක වශයෙන් ඵල දීමකට එන්නේ නැහැ. සිතිවිල්ලක් පමණයි. නමුත් මේ පුජ්‍යලයාගේ අර අවසාන මොහොතේ බිරිඳ සීපත් කරලා දුන්නා මේ කුසල් සිත. ඒ අනුව එයා දෙව්ලොව උපන්නා. ඒතකොට අපේ පින්නතුන් කරන පින්දාම් කොච්චරද? ආන් ඒවා ඒ අනුව හිතනද එහෙම හිතලා තමන් කරන කුසල් පින්දහම් දාන ආදී පින්කම් හොඳට සිහිය තබා ගන්නට බවදෝෂ වර්ධකින් අට අතකට වැරද්දින් ප්‍රාණඝාතයේ වෙන්න පුළුවනි එහෙම නැත්නම් සොරකමක් වෙන්න පුළුවනි කාම මිත්‍යාචාරයක වැරදි සේවනයක් වෙන්න පුළුවනි නමුත් ඒ වැරද්ද ඌ පමණට එයියෙහිම එයියෙහිම නිරතුරු යෙදීම. අච්චයන් අච්චේසි දිස්සා යෝධම්මම් පට පටිකරෝති. රත්ති යොදා ගන්න ඕන. ප්‍රතිකර්මයක් යොදා ගන්න. ඒක තමයි මේ සම්ධර්මය. ඔබට මට ලැබුණේ. එතකොට මෙන්න මේ කරුණ ටික තමයි ප්‍රායෝගික වශයෙන් මට මම පෙන්වා දෙන්න මේ පින්නතුන්ට කැමතියි. එතකොට අපේ ජීවිත තුළට මේ බඳු ධර්මයක් අපිට ලැබුණා. මම කෙටියෙන් මතක් කරනවා මේ සම්මුති ජීවිතය අපිට අටලෝ දහමින් කම්පා නොවි රහතන් වහන්සේට අටලෝ දහමින් කම්පා නොවීම ජීවිතයක් ගත කරන්න පුළුවන්. නමුත් බෞද්ධ පින්වතුනි සදාචාරාත්මක ජන ජීවිතයකට විවාහයක් වෙලා මුදුරු පාලනය කරමින් ගේ අද්දොරක් හදාගෙන රැකී රක්ෂාවක් කරගෙන සමාජයත් සමග ගුණවර ගැටෙමින් එකට වාසය කරන තැනදී අපිට ශික්ෂණයක් ඕනෑ කරනවා. අලාභ හානි වෙනකොට කම්පාණු වෙන දැනකට හිතක් අපිපත් කර ගන්න ඕන වෙනවා. ඒවට සදුපදේශ ධර්ම දේශනා හැටියට කොතිකුත් දේශනා අපේ ධර්මයේ තුල තියෙනවා. ඒවා සිහිපත් කරන් ඒවා බලලා ඒ වගේම යම් හැඟීමක් අදහසක් මේ පිටුතුන් ගත යුතු වෙනවා. ඔය මෙත්ත සූත්‍රයේම මෙත්ත සූත්‍ර මම කෙටියෙන් මතක් කරනවා මංගල සූත්‍රය. පරාභව සූත්‍රය, සිංහාලෝවාද සූත්‍රය, වියග්ගපජ්ජ සූත්‍රය, වගේම ධම්මපදයේ අප්‍රමාද වාග්ගාදී ඒවා. එහෙම ඒවා බලලා බලලා ඔය කෙටියෙන් මතක් කළොත් මේ මංගල සූත්‍රය ගත්තොත් ඒවයි මංගල කරුණු 38ක්ම මේ ජීවිතය සාර්ථක කරගන්නටයි පරලෝක පිණිස කාරණා කීපය සඳහන් වෙන අවසාන ගාථාවලින් පරාභව සූත්‍රයේ දෙලොව පිරීමට හේතු වෙන කරුණු ඒ සියල්ල අයහපත් නිශ්චර්යාවන් ඒවා දුරින් දුරුකොළ යුතු බව මේ විදිහට සිංහාලෝවාද සූත්‍රයේ පුජ්‍යලයා හා සමාජයේ සම්බන්ධතා පැවැත්වීම කොහොමද සදාචාරාත්මකව සිදු වෙන්නේ කොහොමද යුතුයකම් හා වගකීම් කොහොමද සමාජයේ ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ කියන කාරණා. වියග්ගපජ්ජ සූත්‍රයෙන් බෞද්ධ සමාජ ධර්ම පිළිබඳ මූලාශ්‍රයන් සැපෙන්නේ දෙලොව සංවර්ධනයට ඵලදායී මිනිස් මිනිසුගේ ක්‍රියාකාරීත්වය එතනින් හඳුන්වා දෙන්නේ. එතකොට අපිට ඕනෑ කරනවා අපේ බුදුදහමේ සුවිශේෂත්වය තමයි අපි නොතුනේ සමාජයේ පැවතිච්ච දුර්මත දුර්ගුණ තදින් ප්‍රතික්ෂේප කළු අතර පැවතිච්ච විවාහාරයේ විවාහාරෙම අර්ථවත් කළා. දැන් ওই සිංහලෝ වාසයේ සදිසා නමස්කාරය ගත්තොත්. ඉතින් සදිසා සමාවේ සිංහල පුත්‍රයා දිසා වන්දනාවක් කළේ පියා කරපු විදිහට. පියාගේ ලැබිච්ච උපදෙස් කරනවා. නමුත් ඒක අපේ බුදුරජාන් වහන්සේ සමාජ සම්බන්ධතා පවත්වන්නේ කොහොමද කියලා. මව්පිය දූ දරුවන් අතර ස්වාමි භාර්යාව මේ විදිහට ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර ගුරු ශිෂ්‍යයන් අතර සේවී සේවකාදීන් අතර ওই විදිහේ සමාජයට ගැළප කලපලා මෙන්න මේ සම්මා කම්මන්තයේ නිවැරදිව ගත කරනකොට සතුන් මරීමෙන් හොරකමින් කාමීත්‍යාචාරයෙන් වැළකුණු කෙනාගෙන් සමාජ වූදුරක් අන්‍යයන්ට නැහැ. ඒක තමයි එතනදී තාම ලෞකික පක්ෂේලා සලකන්න තියෙන්නේ. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ දැන් අපි ටිකක් ඉදිරියට යමු ලෝකෝත්තර උපයෝගීතාවය පිළිබඳ කතා කරනවා නම් මේ එක් එක් ආර්ය මාර්ගයක් මොනවද සම්මාදිට්ඨිය ආදී ආර්ය මාර්ගයේ ඒවා මේ කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්වීම පිණිසමයි මේකට එකක් උපකාර වෙනවා සම්මා දිට්ඨිය පෙරට කොටයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම තුලිනුයි බෝධිපාක්ෂික ධර්ම අපිට ලැබෙන්නේ බෝධිපාක්ෂික ධර්ම භාවනාවෙන් පරිපූර්ණ තත්වයටපත් වෙන්නේ ආර්ය අෂ්ටාංග මග්ග සත්‍තබොධ්‍යංග භාවනාව පරිපූර්ණින් ගච්ඡන්ති කියන තැන සංයුත්ත නිකායේ පෙන්වන්නට කෙටියෙන් ඔය දීපත් කළා මේකේ ආධ්‍යාත්මික උපයෝගීතාවයක් තමයි ආධ්‍යාත්මිකව සම්වර්ධනයේට අපිට උපකාර වෙන තැන තමයි මේ දෙන්න කොටස පරම නිෂ්ඨා වූ අරහත්ත්වයට පත්වීම. කියන්නේ විවේක නිස්සිතම් කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්වීම, විරාග නිස්සිතම් විරාගයේ පිණිසෙන් ඒ විදිහට නිවන පිණිස උපයෝගී වෙන ධර්මතාවයකට ඔබපත් කරන්නේ සම්මා කම්මන්තේ පූර්ණ වූ විටයි. එතකොට මේ ලෞකිකව සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව කියන මේ පිළිවෙල පහ සියයට ගන්න මතක් කරගන්න ලෞකිකවත් මේ ජීවිතයේට සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව අපි ප්‍රධාන කොට මත කොට ගන්නවා සම්මා කම්මන්තේ එසේ වුවත් මේ පහ එකට ආර්ය ස්ථාන මාර්ගයේ වැඩිනවා ආශ්‍රව සහිතම මා මුලින් මතක් කළ අර සාස්වා පුඤ්ඤභාගය උපදිවේපක්ඛා කියන කොටසට. එතකොට ආශ්‍රව සහිතම පින් පැත්තට නැඹුරු වෙලා අපිට ගත කරන්න පුළුවන් ජීවිතයේ යහපත් පංච දුස්තරයන්ගෙන් මිදිලා දස අකුසලෙන් මිදිලා දස පුණ්‍ය ක්‍රියාවල යෙදෙමින් කල්යාණ පුරුෂ ජන ඇසුරේ යෙදෙමින් ජීවිතයක් ගත කරන්න පුළුවන් පුණ්‍ය භාගී පැත්තට. එතකොට එතනදී තවදු එතනදී සදේව් ලෝකවල දිව්‍ය ලෝකවල සුභ සම්පත් වර්ග සම්පත් සහිතව වත් මෙලොව ජීවිතයත් අන්‍යයන්ට කරදරයක් නැතුව තමන්ට කරදරයක් නැතුව හිල දඹවලකටපත් වෙන්නේ නැතුව සුචරිතවත් සාමකාමී ජීවිතයක් ගත කරන්නට හේතු වෙනවා මෙන්න මේ කරුණු වලින් ඒ දර්ශනයක් තමන් ඇති කර ගැනීම තුලින් ඊළඟ පින්නපු තැන තමයි දෙවෙනි වෙත අරියානාසව ලෝකෝත්තර පැත්ත. ඒ කියන්නේ නිවනටම නිවනම අරමුණට යොමු වූ සිත් ඇති කෙනාගේ தත්ත්වය රහත්වන් වහන්සේ දක්වා බිහිවීම දක්වා ධම් පරියාය. ඒතකොට නිවන් අරපම සිත් යොමු නොවුණත් දත දෘෂ්ටික සම්මා දෘෂ්ටියකට පත් වෙලා පින්පව් දැනගෙන මේක කුසලයේ මේක අකුසලයේ මේ මේ සදාසම්පාර ජීවිතයකට මේක නොබිනා දෙයක්ද මේක මම වගේ රැකියාව කරනකොට මම වගේ කෙනෙකුට මේක නුසුසුයි කියලා අපිට පවින් වලකින්නට පුළුවන්කම තියෙනවා මෙලෝ වශයෙන්ම මේ මේ ජීවිතයේ සැපවත් සුඛ සම්මස් සහිත එකක් වෙන්න හදා ගන්නම. එන්න නිසා තමයි මැදුම් පිළිවෙතේ වටිනාකම මේ ජන ජීවිතයේට අර නිවනින් මෙහා ලෞකික වූ පක්ෂයේ තියෙන ඒ තැන තමයි අපි ඔය සීපත් කළේ. පෙන්නා දුන්නේ. එතකොට පාරලෞකික වූ පිළිවෙතක්ම තමයි මධ්‍යම ප්‍රතිපදාව. එසේ වුවත් පරලොවක් නැතයි යන නිත්‍යාවක් මෙලොවම තියාගෙන කම්සපම තුළම ජීවිතේ ගෙන යනවා කියන තැනින් ආමින අධර්මිෂ්ඨ අනිත් එක්කෙනා ගැන නොසලකා හරින තැනින් බෞද්ධ සමාජයේ මිදෙනවා මේ මධ්‍යම ප්‍රතිපදාවට හිත යොමු වීම නිසා කර්මඵල අදහමින් සදාචාරාත්මක ජීවිතයක් තුළ ගීකාම්භෝගී ජීවිතයක් ගත කිරීම සුදුසු බව සූත්‍ර රාශියකින් පෙන්වා දෙනවා මෙන්න මා මේ පෙන්වන මේ වර්ගීකරණයට ඔබේ අවධානය යොමු කරමු ඊට සුදුසු ප්‍රස්තාවක් හැටියට මේ පෙන්වන්න කැමතියි ලෞකික වූ ගිහි සමාජයේ දෙසට හැරෙන්න මේ ගිහි සමාජයේ පෙන්නනවා අර පෙන්නපු විදිහට සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ සම්මා වාචාව සම්මා කම්මන්ත සම්මා ආජීව ඒ ඒයින් සකස් වෙන ඒ ඒ මාර්ගයේ පිළිපදින අංග පහ පිළිපදින කාමභෝගී උපාසක මේ සමාජය තුල අපිට මොන කියන හම්බ වෙනවා එක ගිහි කාමභෝගී උපාසක ගිහි කාමභෝගී උපාසිකාව දස දොස්තික මිත්‍යා දෘෂ්ටියකින් මිදලා දස පුණ්‍යක්‍රියාවලට නැඹුරු වෙලා පිනට නැඹුරු වූ පවෙන් වෙන් වූ කාම භෝගී ජීවිතේ ගත කරන අමුදොර පාලනය කරන ඒ දෙන්න අපිට හම්බ වෙනවා උපාසක උපාසිකාව ඊළඟ අවස්ථාව මේ විදිහට සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ සම්මා වාචාව සම්මා කම්මන්තේ සම්මා ආජීවය තුළ ජීවිතය ගත කරමින් අර නිවැරදි කර්මාන්ත වලින් ජීවිතය ගොවිතැන වෙනදාම පසුපාලනය ඒ විදිහට සම්‍යක් කර්මාන්තවල ජීවිතය ගත කරමින් ගත කරන තැනයි ඔය මා මුලින් පෙන්වන්නේ. ඊළඟ මේ පහමත් සමග සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඒ අංග තුනටත් හිත යොමුමින් ද අකුසලයේම වැළකීමෙන් යම් ධ්‍යාන භාවනාවකටත් හිත යොදාගෙන ගිහි ජීවිතය තුළම ගිහි භ්‍රමචාරී උපාසක අපිට හම්බ වෙනවා. මේ උපාසක කියන වචනයම කෙනෙකුට නොරිසුන් හිත ඇති වෙන්න පුළුවන්. නමුත් අපේ ධර්ම තුල බෞද්ධ දර්ශනය තුල ආගම තුල අපේ උපාසක වචනය තමයි ශ්‍රේෂ්ඨ වටේ ගී ඕදාත වසන. ගී සුදු වතින් සරසුණු කාම්බෝගී ජීවිතයක් ගත කරන පින්නතා තමයි උපාසක නම් හඳුන්වන්නේ. එයා ගී බ්‍රහ්මචාරී කෙනෙක් අපිට හම් වෙනවා. එතකොට අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියලා මේ ශික්ෂාපදයේ තුල අර අපෙන් තව උඩට ආවා. කොහොමද? කාමයේ සුමිච්ඡාචාරා නෙමෙයි. එතකොට අබ්‍රහ්මචාරී වේරමණී ශික්ෂාපදය දිනුත් බ්‍රහ්මචාරීම ජීවිතය ගත කරන තැන. ගිහි බ්‍රහ්මචාරී උපාසක, ගිහි බ්‍රහ්මචාරී උපාසිකා කියන. මෙන්න එතන සිව්වනක් පිරිසක්. භික්ෂුව භික්ෂුණී උපාසික උපාසිකාව තව තැනක සිව්වනක් පිරිස. ගිහි සමාජයට මා යොමු කරනවා කියලා පෙන්වනවා. ප්‍රායෝගිකව ආර්ය ස්ථාංග මාර්ගයේ ලෞකික ලෝකෝත්තර ප්‍රයෝගිතාවය ගැන කතා කරන තැන ලෞකික මට්ටම් පිළිබඳ වැඩියෙන් සාකච්ඡා කරන්නට අපිට යම් දැනුම් දීමක් කර තිබෙන නිසා. ඉතින් මම මේ කරුණම විදිහට පෙන්වුවේ මෙන්න මේ සිව්වරක් පිළිස මේ විදිහට ජීවිතය ගත කරනවා අනාගාමී තත්වයේ දක්වා නිවන අරමුණු කරමින් මෙන්න මේ ආර්ය ශ්‍රාන්ක මාර්ගයේ මේ වඩන්න පුළුවන් ගිහි ජීවිතයේ තුලම කියන කරුණයි එතනින් පෙන්වුවේ. ඊළඟ අවස්ථාව තමයි රහත් උතුමාණන් වහන්සේගේ දිවිවීම. දැන් නැවත මතක් කළොත් අන්ධ භූත පුදුජනයා සමාජය තුළ විසිරෙනවා ලෝක ධාතුවේ ආගම් ભેදයක් නැහැ අන්‍ය ආගම් වල බෞද්ධ ආගම තුලත් එහෙම පුත්‍යලෙක් ඉන්නවා අන්ධ භූත පුදුජන භාවය ඊළඟ තැන තමයි පිනට බර වූ පවින් වෙන් වූ එයා තමයි අර අර කොටසට ගන්න පුළුවන් ගීකාම්භෝගී උපාසක උපාසිකාය මට්ටම. තවදුරටත් වඩනවා අනාගාමී තත්ත්වය දක්වා ගිහි ගෙදර මීදගෙන ගිහි බ්‍රහ්මචාරී ජීවිත ගත කරන දෙපළ ගැන අපි සඳහන් කළා. ඊළඟ අවස්ථාව තමයි රහත්තුමාගේ බිහිවීම. ඒත් මේ දසබැදෑරුම් ආර්ය අෂ්ටාංග මාර්ගය තුල. අතන ආර්ය අෂ්ටාංග මාර්ගය පෙන්වන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මන්ත ආජීව ඊළඟට වායාම සති සමාධි සම්මාපැත්ත. දැන් මේ සම්මාපැත්තේ මිත්‍යා පැත්ත අතහැරුණා. ඒ අතරින් අන්ධබූත පුදුජනයාගේ ඉදිරියෙන් ඉවරයි. මේ පින්නතුන් සම්මාදිට්ඨියෙන් පෙරට කොටකද වඩන පැත්ත. ඒලුත් සම්මා කම්මන්තය ඉදිරියට ගත්තේ. එතකොට රහත්තුමාගේ తත්වය සම්මා විමුක්ති සම්මා ඥාන දසබදෑරුම් ආර්ය අෂ්ටාංග මාර්ගය. එතනදී සම්මා කම්මන්තය ආර්යතුමාගේ උතුමාණන් වහන්සේගේ සම්මා කම්මන්තය අර විදිහට පිරිසුදු වෙලා විසිචෛතකයක් හැටියට ක්‍රියාත්මක වීම තමයි සිද්ධ වෙන්නේ. අන්න එතනදී සම්මා කම්මන්තය අර ප්‍රාණඝාතයෙන් සතුම් මරණයක පමණක් නෙමෙයි අතුදළු පිටිලිය පැලවෙන ඇට වර්ග විනාශ කිරීම බිම තනකොළයක් පවා කඩා දමන එක ඒක පරාජිකාවක් කියලා පෙන්වන්න ඒක අවතක් හැටියට පෙන්වන්න ඒ නිසා එතකොට කාම මිත්‍යාචාර නෙමෙයි පිරිසුදු Brahmacharyaව පිරිසුදු නිකලන් හාත්පසින් පිරිසුදු වූ භ්‍රමචර්යාව ගැනයි රාතන් වහන්සේගේ ඒ தත්ත්වේ භ්‍රමචර්යාව ගැනද හොරකම නූල් පොටක්වත් හොරකම් කරන්නේ නැති තැන. ඒවට සිතක්වත් පහළ නොවෙනවා කියනවා. ඒ වගේම කුහනා ලපනා නේමිත්තා ආදී ඒ කෝටියක් සම්වෘතියේ රහත් පුතුමාගේ తত্ত্বය. ඔන්න ඔය විදිහට මේ සම්මා සම්මන්තය අපිට ප්‍රායෝගික ජීවිතයට ගලපන අතර ලෞකිකත්වයට උපයෝගීතාවයක් ඇති බවත් ඒ වගේම ලෝකෝත්තර අරි ආර්ය අනාසව මාර්ගාංග සම්මාදිට්ඨියෙන් කෙලවර වෙන.